සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුපාදාවා භික්ඛවේ තථාගතානං අනුපාදාවා තථාගතානං ඊතාව සාධාතු ධම්මත් යදිදං ධම්මච්චිතකා ධම්ම නියාමතාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාගුරු භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී ස්වරුවක්්‍ය රාජෝත්තමයන් වහන්සේ විසින් පන්සියයක් පමණ සංඝ පිරිස රහත් පල්ලේ පිහිටුවමින් දේශනා කරන ලද විශිෂ්ට දේශනාවක සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ දේශනාවේ සඳහන් වන්නේ සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ අභිසමයේ සංයුත්තේහි පච්චේ සූත්‍රයේ හැටියටයි මේ දේශනාව ඉදිරිපත් කරන්න යෙදුනේ අදට නියමිත විශේෂ ධර්ම දේශනය සඳහා හේතුඵල සම්බන්ධතාවක් හැඳින්වීම පිණිසයි. මේ දේශනාවේ සාරාංශය මෙහිමයි. මහණෙනි තථාගතයන් වහන්සේලාගේ පහළ වීමක් ඇති කල තිබුවද සතාගතයන් වහන්සේලා පහළ නොවන කාලෙදිද මේ ධම්මච්චිතතා ධම්ම නියාමතා කියන හේතුඵල ධර්මතාව සෑම කල්යම එකසේ පවතිනවා කියන තේරුමයි මේක දේශනාවේ පාඩයේ කෙටි තේරුම. මේ දේශනෙන් අපි හඳුන්වන්නට බලාපොරොත්තු වන්නේ අදට මේ විශාල සංඛ්‍යාවක් මේ පල්වගේ ඥාතීන් අරමුණු කරගෙන ඉන් පැමිණීමේ අපේක්ෂාවෙන් මේ දාම් පදයේ සාන් දෙන්න නිසයි. හේතුව වසර 4කට ඉතදී අදවෙනි දවසේක 2007 දෙසැම්බර් මාසයේ 26 වෙනිදාට උදාපත් වූ උඳුවා පුර පසළොස්වක් බොහෝ දවසේදී සිද්ධ වූ අනිශ්චිත සුනාමි නමින් හැඳින්වෙන මුහුදු ගැලීමේ විපතින් අභාවයටපත් වූ විශාල සංඛ්‍යාවක් අපේ ශ්‍රී ලංකාවේ පවතිනවා නම් එතන ලක්ෂයකට වැඩි කියලා. ඒ සියලු දෙනා වෙනුවෙන් කින්තමන විජේ උතුම් අදහසිනුයි අද මේ ධර්ම දේශනාවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමාණන්ගේ විශේෂ ආරාධනයකින් පවත්වනු ලබන්නේ. එනිසා දැන් අපි මේ දේශනාවට සම්බන්ධ කරුණු ස්වල්පයක් සාවධානව සවන් දෙමු. බුදුරජාණන් වහන්සේලා ලෝ පහළවන්නේ ලෝකේ යථා තත්ත්වය ලොවට හෙළි කර දීමෙන් ලෝකයෙන් එතර වූ වෙනස් නොවන සැපයගෙන අනාමහ නිවන ආબોධ කරවනු පිණිසයි. ඒ ලෝකයේ කොටින් කියනවා නම් අවීචේ පතම් භවග්‍රේ දක්වා භූමි 31ම සමදාම එකසේ පවතින්නේ නැති බව අපි කවුරුත් අහලා තියෙනවා. සර්වඥන් වහන්සේ දේශනා කරන්නේ ඇයි මේ විනාශ වීම සිදු වෙන්නේ කියන්නේ මේ අර්ථකථනයයි. ඒ හේතුව වශයෙන් සඳහන් කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමක් නොව හේතුඵල සම්බන්ධතාව කියන අරමුණයි. හේතුඵල සම්බන්ධතාව කියනකොට බොහෝ දෙනාගේ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේද. පටිච්ච සමුප්පාද ධර්මය මාත්‍රිකා කරගෙන මුළු ලෝක ධාතුවම හේතුඵල ධර්මයන්ට යටත්ේ පවත්නා ඇති සරුවක්යන් වහන්සේ දේශනා කළා කියලා. ඒ අනුව සලකා ගැනීමේදී මේ සුනාමි ව්‍යසනයේ කියන එක අද පමණක් නෙමෙයි පින්නතුනි. ඈත ආසියතේ පටන් සිදුවෙන ධර්මතාවක්. කිනිතුන් අහල ඇති මේ ජම්බුද්දීපේ කියන අද අපි ඉන්දියාව නමින් හඳුන්වන රට මහා දීපයක්. මේ මහා දීපයේ ඈත අතීත කාලයේදී භූමි ප්‍රමාණයේ තිබුණ වාටින් යොදුන් දසදහසක් යොදුන් දසදහසක් වට ප්‍රමාණයේ තිබුණ මේ ජම්බුද්වීපයේ තියෙන භූමි ප්‍රදේශය අපේ සර්වඥන් වහන්සේ පහළ වන කාලේ වෙනකොට එයින් 4000ක්ම මුදට යට වෙලා 6000යි ගොඩ බිම එයින් 3000ක් හිමවත් ප්‍රදේශයේ යොදුන් 3000ක ප්‍රමාණයයි මනුෂ්‍ය වාසයේ මේ සඳහන් වෙන්නේ මේ ලෝකයේ ඇතිවීම නැතිවීම මොනතරම් කුදුමද නැත්නම් මොනතරම් ස්වභාවික සිදුවීමක්ද කියන්නේ. අපි ආගා කියන ඈත නැත කාලයේදී මේ ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාව ඉන්දියාව වැනි රටවල් ඒකාබද්ධ ගොඩබිම් හැටියට පැවතුණයි කියලා. දෙන්නට පුළුවන්. හේතුව ලෝක ධාතුව හැමදාම එකවා එක ආයුෂ් ප්‍රමාණයෙන් පවතිනවා නෙවෙයි. මිනිස්යාගේ කලකට ආයුෂ් ප්‍රමාණය දස වර්ෂයට අන්දලා හිටිනවා. සාපාලේක අසංකේය දක්වා වර්ෂයේ ආයුෂ වැඩි වෙනවා. ඒ කාලවලදී මේ භූමි ප්‍රමාණ විශාලත්වයට පත් වෙන බව කර්ණ සහිතව පැහැදිලි කරගන්න පුළුවන්. අවුරුදු අසංකේය ආයුෂ කාලවල දෙවියන්ට වඩා දිව්‍ය ලෝකයේ හයියන තින සම්පත් වලට වඩා මනුලව සම්පත් බහුලයි. ඒ කාලයේදී මුළු ලෝක ධාතුව පුදුම විදිහේ සම්පත් වලින් පරිපූර්ණව පවතිනවා. මනුෂ්‍යයන්ට ජරා මරණ කියන එක අහන්න බැරි තරම් බොහෝම දුරස්තරයි. මේ විදිහට කාල පරිච්ඡේදයේදී මේ ලෝක ධාතුව විශාල ප්‍රමාණයකින් පැතිච්ච ඇති තේරුම් ගන්න පුළුවන්. තවත් දසවර්ෂක භාගිනේ කාලයේදී මනුෂ්‍යයන්ගේ ආයුෂ වර්ණ සැප බල ආහාර පාන ප්‍රණීත ආහාර පාන ඖෂධ වර්ග සියලුම දේවල් පිළිගෙන යනවා දස වර්ෂ කාල වෙනකොට ලුණු ඇඹුල් පවා නැතිලා යනවා ප්‍රණීත ආහාර කිසිවක්ම නැති වෙනවා මිනිස්යන් බොහොම කරකස ජීවිත ගත කරන්නන් බාටපත් වෙනවා මේක කවුරුත් කරනවා නෙමෙයි ලෝක වාසී සත්‍යයන්ගේම සංකාන තුල පහළ වෙන්නේ ක්ලේශ ධර්මයන්ගේ බලපෑමයි අසංකේය අවශ්‍ය චිත්ත දස වර්ෂයට බහගෙන ඉන්නේ සමාගයට ලෝභයේ මුල් කොට ඇති අකුසල උස්කරණ වීමයි. සමාජයට ද්වේෂය උස්කරණ වීමයි. සමාජයට මෝහය උස්කරණ වීමයි. ඒ අකුසල මූල තුන ප්‍රධාන වී අකුසල් බහුල වීම නිසා තමයි මේ ලෝක සත්‍යයේ මනුෂ්‍ය ජනතාවගේ ආයුර්ණ සැප බල ඥාන පිළිගෙන නැගිලා ඒ ලෝකේ තාම කුඩා ලෝකයක් බාටපත් වෙනවා. ලෝකේ කියන්නේ මේ භූමි ප්‍රමාණය. ජලාශ වැඩි වෙනවා. ඉතින් මේ විදිහට වැඩි වෙන මේ ලෝක ධාතයේ දැනට සල්වක් යන ආශගේ පරිනිර්වාණයෙන් අවුරුදු 2551ක් මේ ගත වුණා. ඉතින් මේ කාලය තුල වෙනස් වීම් රාශියක් අපට අහන්න ලැබුණා. ඉතින් තුන් දන්නවා නේද? ඊට වර්ෂ 2300කට 2250කට පමණ ඉහතදී ලංකා දීපයේදී පුදුමාකාර සුනාමි විපත්‍ය සිදු වුණ බව ඒකෙන් ලංකාවේකට රාජධානි තුනක් වශයෙන් තුනා රාජධානි වුණු රට එවාගේ මේ මලේ රට මේ මලේ රට රාජ්‍ය කෙරෙහි කල්යාණ තිස්ස රජතුමා රාජකාට හිටියේ එළාර රජතුමා වුණු රට හිටියේ පාවන් තිස්ස රජතුමා මේ කල්යාණ තිස්ස රජතුමා කලනේ ප්‍රදේශයේදී රාජධානිය කරගෙන ඉන්න අතරේ එතුමත් එතුමාගේ සොහොයුරු කාලේ කුමාරයෙක් දෙන්නම ඉගෙනගත් රහතන් වහන්සේ කෙනෙකුගේ උපකාරී කල්යාණ තිස්ස කියන නම් ඇතිම රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේගේ අක්ෂර ශාස්ත්‍රය තමයි මේ රජතුමා සහෝදරයා දෙන්නම ඉගෙනගෙන තිබුණේ. ඔය අතර රජතුමාගේ සහෝදරතුමා තරුණ වයසේදී රාජ මහේශිකාව සමඟ අනියම් සම්බන්ධයක් තිබෙන බව දැනගෙන ඔහු බන්ධනාගාරගත කරන්න සූදානම් වෙනකොට සංගදේවියක් අන්තිමේදී ඔහුගේ තියෙන සම්බන්ධතාව නිසා චරපුරුෂයේ ගුරු කරලා සිවුරු දරාගත්ත කියන්නේ ඕන කෙමින් තමාම සිවුරු දරාගත්ත කෙනෙක් හැටියට අර රහතන් වහන්සේ සමග රාජිනේදට යන්න දෙන්න පුරුදු වී සිටියා. රහතන් වහන්සේ ඒ රජුවන්ගේ උළුපක ස්වාමීන් වහන්සේ නමක් කියලා රජතුමා ඒ රහතන් වහන්සේගේ හිත මිත්‍ර ශිෂ්‍ය නමක් කියලා. එනිසා කිසිම වෙනසක් නැතුව ටික කාලයක් ආශ්‍රය කළා. ඔය අතරේ සහෝදර රාජකුමාරයාගේ පහස් ලිපියක් රාජදේවියට මේ තරපුරුෂයා දෙවලා දානවන්දල ආපසු යන වෙලාවේදී රජතුමා රාජමා ඒ චකාවක් පසුගමන් යන සිටි තිබුණා. පසුගමන් ගිහිලා ආපසු රජවාසයට හැරෙනකොට මේ තරපුරුෂයා අර දෙස වෙන්නේ පහ වෙලා නිසා එතුමින් යකට ආව වෙන්න ලුණු වීසි කළා. ඒක අහන රජතුමාට ඇහිලා කෙනෙක්ලම අහලවා ගත්තා කියුවා. කියලා බැලුවාම මේ රහතන් වහන්සේගේ අකුරු ඒ රහස් ලිපියක් රාජමහේසිකාවට පුදුම විදිහේ කෝප අවිෂ්ඨ වුණා. මේ තරම් රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න මෙත්ත මේ තැනත්තා මේ අපරාධ කළා නේද කියලා. ආම මේ දෙදෙනාම අත්අඩංගුගත රහතන් වහන්සේ චරපුරුෂ ජීවරධාරියයි. කිසිම සමාවක් නැහැ කිසිම වගේ භාගයක් නැහැ. අන්තිමේදී දෙදෙනාම ඝාතනය කළා. චරපුරුෂයා මුහුදට දැම්මා දෙල් ගසා දාලා මේ රහතන් වහන්සේ තෙල් කටාරමක දාලා ඉරිනම් පාණ්ඩ සැලැස්සුවා. හැබැයි රහතන් වහන්සේ තමන්ගේ ඉර්ධි බලයෙන් ඒ තෙල් කටාරම උඩ සමාපත්තියෙන් ඇඳින්දගෙන කඩතුමාට ගාථා 100කින් ධර්ම දේශනා කළේ පින්වන්ත ඇවේ. මේක උන්වහන්සේගේ කර්මයේ පාපයක්. ඒ ගැන විස්තර වශයෙන් අපි කෙටියෙන් කියනවා නම් ගොපර ළමයෙකු සිටින කාලයකදී කිරි උණු කරන්න හදන කොට කිරි අත්‍යයට මැස්සෙක් වැටුණා. මේ මැස්ස අරගෙන ඉවත් කරන්න තිබුණා. කිසිම ගාණක් නැතුව මැටිච්චාවේ කියලා දෙපෙණි දැක්කේවා. ඉතින් මේ මැස්සා කිරිකට්ටියම තැඹිලා මැරුණා. මේ කර්මඵල බලය නිසා දීර්ඝ කාලයක් නරකාදී දුක් විඳලා මනුෂ්‍ය ආත්මව 499ක්ම මේ වගේ තෙල් කතාරමක එහෙම නැත්නම් ගිනියම් වෙන්නේ ජලාශයක ජමයේ භාජනයක අලුතේ කරන්න සිද්ධ වුණා. මේ 500 වෙනි වාරයයි එනිසා උන්වහන්සේ පිළිදීන් ඉවත් කරලා යන්න අවශ්‍ය වුණේ නැහැ කර්මයේ පාක පිට දුන්නා. නමුත් ඒ සිද්ධුනේ පුදුම දේව කෝපයක්. අන්තිමේදී මේ රහතන් වහන්සේ ඝාතනය කළ මුහුද ධම්ම නිසා දේව කෝපයක් වෙලා මුළු ලංකාවම යටකරන්නේ මුහුදු ගැලීමක් වුණා. ගව හතක් තිස්සේ සියල්ලම යටකරගෙන ආවා පටුන් ගන්සේ ගණනාවක් මොනතරම් විපත්යක් වෙන්නේද? ඒ වෙලාවේදී කල්ප දහස් ගණනාවක් පෙරම් පුරාගෙන මහා පින් ඇති කාලි කුමාරිකාවක් ඒ රජතුමාගේ ඇත්තේ ගියේ කියලා. මුළු රටේම දෛවඥ රජතුමාට අනුශාසනා කළා මිනිහ බිල්ලක් දුන්නොත් මේක නවතිනවා කියලා. ඉතින් කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්න කැමති නැහැ. මේ දිනෙන්නේ කියන මහා දීද කුමාරිකාවකව මම යනවා මගේ රට වෙන්නේ. මහා මුදට දාන්න කියවා. අන්තිමේදී ඒක පිනක විපාකයක් ගන්න අවස්ථාවයි. ඒ නිසා රජතුමා ඊට සුදුසු වාදනයක් සකස් කරගෙන ඔරුවක් සකස් කරලා ඒ සතහන් කළා මේ කල්යාණේශ රජතුමාගේ දේවී කුමාරිකාවයි කියලා මුදට යොමු කළා. සැබැයි මෙතුමිය මහා පුණ්‍යවන්ත උත්තමාවක් නිසා එතුමියගේ පුණ්‍ය බලයයි එතුමියගේ අධිෂ්ඨාන බලයයි නිසා මා මුද යැදීම නැවතුණා. අන්තිමේදී එතුමිය දකුණු දිශාවට නැගෙනහිර ප්‍රාසයට ගිහිල්ලා කාවන්තිස් රජතුමාගේ රාජධානියට ගොඩ වුණා. අන්තිමේ කාවන්තිස් රජතුමාගේ අගමැතිය වුණා. එනිසා බුද්ධ ශාසනය රකින්න බුද්ධ ශාසනයේ පිළිපද වෙන මහා පින් ඇති දරු දෙන්නේ ලබාගෙන බුදු සසුන ආරක්ෂා කරන්න එතුමියට වාසනාව උදාපත් වුණා. අද කාලේ වෙනකොට මේ ඉතිහාස කතා සුරංගනා කතා වගේ තමයි බොහෝ දෙනා හිතන්නේ. නමුත් මේ මෑතක සිදුවෙච්ච සුනාමි ව්‍යසනය නිසා බොහෝ දෙනාට ඒක තේරුම් ගන්න හැකි වුණා. මේක සිදුවෙච්ච බව සත්‍යයි නේද කියලා. ඒ කියන්නේ කල්යාණ මිස රජතුමාගේ කාලයේ මුහුදු ගැනීම සිද්ධ වුණා නේද කියන අපේ ඉතිහාස කතාව මනමින් පිළිගන්න කාරණා යෙදුණා. ඒ නිසා දැන් අපි සඳහන් කරන්න යන්නේ වර්තමානයේ සිදුවෙච්ච මේ සුනාමිය ගැන මම හිතනවා මේක සමන් දෙන විශාල පිරිසක් මේ සුනාමිය විශේෂණයෙන් ඊදාට පත්වන ශෝකාන්විතව සංවේගයෙන් ඉන්න පිරිසක් හැටියට අපි හිතනවා. අත්වාසියෙන් මේක සංවේග වේක කාරණයක්. ඒ මොකද නොසිතූ විදූ පිටක සිද්ධ වුණේ ලංකාවට පමණක් නෙමෙයි ඉන්දුනීසියාව, එවාගේ මැලේසියාව, තායිලන්තය මේ ආදී රටවලටත් මේක තදින් බලපෑවා. විශේෂයෙන් ඉන්දුනීසියාවට අධික ලෙස බලපෑවා. මේක පෙරත් එහෙම කොටකොත් මුහුදු ගැනීම තිබිලා තියෙන ලංකාවට ආවේ නැහැ. මේ වාගේ තමයි ඒකම ලංකාවට ආවේ. ඒක හේතුක ඵලයක්. හේතුක ඵලයක් කියන කපි සාධක වශයෙන් හිතන්නට ඕනේ. විශේෂයෙන් ওই අවස්ථාව අපට මුහුණ පාන්න සිදුවෙච්ච අවස්ථාවක්. ඒ කියන්නේ සෑම වර්ෂයකම අපි විශේෂ ආරාධනයක් ඇතුව කතරගම කිරිමේ මහා පින්කමකට වන්නේ සිරිතක් තිබුණා. ඒ දාසත් හරියටම අපට ඒ සඳහා ගමන් මඟ යෙදී තිබුණා. ඒ ගමනේදී මම නා උයන ආගන්නේ සේනාසනයේ සිටේ මට එන්නේ සිද්ධ වුණේ කොළඹ බලා දෙසැම්බර් මාස 27 වෙනිදා. දෙසැම්බර් මාස 24 වෙනිදා අපේ චන්ද්‍රවත් මහත්මයේ අනුරාධපුරයේ සුද්ධ භූමි වන්දනා කරලා මා සමග කොළඹට එක් ආවා. හැබැයි ඒ එන්න තිබිච්ච දවසේ උදෑසන අරුයම් කාලේ 3ට 3:00ට පමණ මේ සිද්ධිය මට පෙරනිමිත වශයෙන් දෙන්නවා. මොකද මේ දෙවිදේවතාවන්ගේ සහයෝගය වෙන්නට පුළුවන් මට පෙන්වා මේ සිද්ධිය සැබෑ සිද්ධිය පෙන්වා සිටිනේ. නමුත් මම කාටවත් කිව්වේ නෑ කාරණේ මේකයි. එන සීල දැක්ක පමණේ සියල්ල සත්‍ය වශයෙන් අපි පිළිගන්නේ නැති නිසා ඊළඟට අපේ කොළඹට ඇවිල්ලා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ තිබුණ සීල භාවනා වැඩසටහනක ධර්මදේශනයක් මේක පවත්වන අවසානයෙන් ප්‍රශ්නම ගල්දුව ආරණ්‍ය මූලස්ථානයට වැටියා. කල්යතු මම දැනුම් දීලා තිබුණා ගල්දුව ආරණ්‍ය සේනාසනයේ අපේ සංවිධායක ස්වාමීන් වහන්සේට විශාවිනදා උදේ පාන්දර 4ට මම අපේ යෝගාශ්‍රම මධ්‍යස්ථානයක් වන මාතර පුහුල්ලැල්ල යෝගාශ්‍රමයට පිටත් වෙලා යන්නට ඕනේ. ඒ සඳහා වාහනයක් නැති කරලා තියන්නේ කියලා. නමුත් ඒ දවස් වෙනකොට විශේෂ පෝයක් නිසා බොහෝම වාහන මේ ප්‍රදේශවල වන්දනා ගමන් පිටත් වෙලා. විතර අපි සම්බන්ධ වෙන්නේ වෑන් රට ඔක්කොම ගිහිල්ලා. ඒ නිසා අපි මේට පෙර සම්බන්ධ නොවු එහෙම නමුත් හොඳ පහසු ඇති අලුත්ම ඥාන ප්‍රඥාවක් අපට යොදලා දීලා තිබුණා. හැබැයි හතරට යන්න ලැබුණේ නෑ. බුද්ධේ හතට යන්නයි සංවිධානය වෙලා තිබුණේ. ඒත් අපි ඒකන උපේක්ෂකව ඉවසා ගත්තා. ඊළඟට හරියට මේ 29 වෙනිදාට එළිවෙන්නේ ඒ පාන්දර 3යි 3ම ආට පමණ අතර තුර මට මේ කාරණය හරියට පැහැදිලි කොට ඒකෙන් පෙන්වුවා. ඒ වෙලාව පුදුම ආස්තම සිද්ධ වුණා. මම ඊටාම තනිතලා මාර්ගයක පිය ගමනේ යනවා. මේ යන වෙලාවේ එක පාටම මුහුදු ගැලුවා. වම් පැත්තේ තිබුණ උස මුස කන්දක්. ඒ කන්දට නැගෙන්නේ කිසිම උපකරණයක් කඩේට වෙලා මොකක්වත් අල්ලා ගන්න දෙයක් නැහැ. කැඩේ తీවුරු තිබුණේ. ඒ නිසා මම මේ වස්ත්‍රයට ඇඟිල්ල දික් කර කිව්වා. මම බය නැහැ. මම හොදින් කියලා දැක්කලා කියලා. ඒකම මගේ ආචාර්ය උපාධ්‍යාන් වාසලට මම උපස්ථාන කළා කියලා. මගේ වනිවෘද්ධ පියාණන් වාසලට මම උපස්ථාන කළා තියෙනවා. මම උතුම් සීලයක් රැකමම බයනම් මම මේ කන්දර ළඟින්වා කිව්වා. උදු මේ කියන්නේ මං ගිරියෙන් ගිහිල්ලා වගේ කන්ද උඩ. මොඳ ගැලුවා. මේ සිද්ධිය හරියටම සිද්ධ වෙන දවස් යාළුවම් කාලේ මට පෙන්නවා. හැබැයි මගේ හිතේ පුදුම විදිහේ ආත්ම ගරුත්වයක් ආත්ම විශ්වාසයක් හිතේ ගැඳුණා. අවදාහරි මේ මේක දුනොත් මම පිළිපදින්නේ මෙහෙමයි කියලා. ඒ නිසාම ඒ වගේ අපෝදේ පාන්දර ඊළාන වළඳලා හයට හතර පිටක් තුනක් ගල්දුවාරන්නේ හතරමයි මායි ප්‍රශ්නමයි පොග්ගලයේ දීපිටක ධර්මාතිනින් ප්‍රශ්නමක් ගන්න තිබුණා. එතෙන් යනකොට උදේ 8යි ඒ පිරිස සූදානම් කරවාගෙන තිනේ පිටාතනෝට 8යි 20යි ඊළඟට අපේ පොග්ගල ගුවන් තොටුපොළ ළඟට ඇවිල්ලා තිනේ යන ප්‍රධාන මාර්ගයේ මාතර බලා යනකොට මේ මාතර ගමනේදී අපිට මොන ගැහුණ අහංගම යනිගම මිනිස් මේ මිනිස් ළඟනියක් පහව කරගෙන යනකොට මිනිස් ළඟනේ කෙළවර තියෙන උඩුපිල කියලා ප්‍රදේශය එතන තියෙනවා මුහුදු මේ මොහයකට ඇතුළ පාලමක් තියෙනවා ගඟක්. දකුණු පැත්තේ තිබුණ මොඳයි විශාල ගොඩනැගිල්ලක් දෙක පාසල් ගොඩනැගිල්ලක්. වම් පැත්තේ තිබුණ අර වගේම විශාල කඳු වැටියේ. හැබැයි ඒක නම් පරිපූර්ණ තිබිලා තියෙනවා පස්සේ දැනගත්තේ. අත්ත වශයෙන්ම මේ පාරම පව කළ බඹ කීපයක් අපි ඉස්සරහට පියමන් කරනකොට ඈතින් පෙනුණා මුහුදු ගලන හැටි. චත්පතේ ගොඩ වෑන් කට්ටියකොත් දෙකම යාට වුණා පෙන්නා. ඒ වෙලාවම මේ දෙපාට කිව්වා දෙවියන් මහත්මයනි අපි හැරෙමු නේද? හැරිමේ කුවාට හැරෙන්න වෙලාව නැහැ ආව අපි ළඟට විශාල ජලය. ඒ වෙලාවේදී මම අපේ පිරිසට කිව්වා ඒ ගාථාව කියන්නේ සබ්බ පාපස ගාථාව. කියන්න ඇති මට හොන්නේ සද්ද වැඩි මේක පත්‍රේ ගෝසාව. ඊළඟට මේ වාහනයේ ඉස්සුණා. සම්පූර්ණයෙන් අරුවක් වාගේ පැද්දේ පැද්දී මේ පාලමේ ගැටෙන් දෙනවා. මේ පාලම පැත්තට එනවා. කොයි අතරතුර විශාල ලේගන් බස් එකක් මාතර පළාතේ සිට ගාලු බලා යන බස් එකක් අපි තීමන් කරන ගාලු පැත්තට තීමන් වුණා. හැබැයි වැඩි දිවක් ගියේ නැහැ බස් එක විනාශ වුණා. විනාශ වුණ බව මම දැක්කේ නැහැ මට කිව්වා. ඊළඟට පාලමට ආසන්න වෙනකොට පුදුම විදිහේ පහසුවතර වැල්ලක් ආවා. ඒ පාලමට දකුණු පැත්තෙන් උඩට ආසන්නව තිබුණා කඩ තේලියා තව තට්ටු කොට නැගිලා කපේ දැක්කා ඔක්කොම කඩාගෙන බිඳගෙන ඒ වගේ සම්මුදොත් අරගෙන අපි පැත්තේ දැන් වතුර එනවා විශාල ජල ස්කන්ධයක්. එනකොට අපේ ගරු ස්වාමීන් වහන්සේලා ඇතන් කෙනෙක් ලපටියක් හිටියා වයස 18 20 වගේ එයාට ටිකක් බය වුණා. මම එකපාරට ඉතිපිසෝ ගාථාව කියන්න පටන් ගත්තා. ඉතිපිසෝ ගාථාව අර මේ පාවෙන්නේ එනකොටම පටන් ගත්තේ. ඒ කියනවා මේ දැන් එනකොට මට කිසිම බියක් ඇති වුණේ නැහැ. මොකද මම රහත් දේශයෙන් දුටු දේ හරියටම හරි. මම එකවරටම මම අසංගලගෙන හිටිය උඩ තියෙන අත්දැකේ අල්ලගෙන මම කිව්වා එකපාරටම කියේ වුණා. අනේ තුනේ කාන්නේ තියෙන ඒ වටිනේ. මොදු මණිමේ කළා දෙවියන්ට පෙන්නේවා. ඒ සිල්ලුතුන්ට අනුතරක් වෙන්න යනවා. වාම දැන නවත්තුණු නවත්තුණු කියලා කියුණා. පුදුම ආශ්චර්යයක් ඉන්න තුනේ ඒක නම් පුදුම ආශ්චර්යයක්. ගොඩට යන දැන්නේ ගොඩට බෙදී ගියා. මොහොතට යන දැන්නේ මොහොතට ඇදී ගියා. අපි ඒවා කන්නේ ගල් ගහන වගේ හෙල්ලෙන්නේ නැතුව මොහොතට මුණලා නැවතුණා. මේක නම් හිතන්න බැරි තරම් සිද්ධියක්. අසු දවසකදී අපේ ගරු ස්වාමීන් වහන්සේලා ගිහින් තියෙන මේ තැන බලන්න. බුදුම වෙලා තියෙනවා මේ තරම් දුෂ්කර භයානක තැනකින් කොහොමද බේරුනේ කියලා. ඒ වෙනකොට දැනගෙන ගියේ ජලයේ අතර අපේ සමහර තරුණ ස්වාමීන් වහන්සේලා දොර ඇරගෙන වතුරට බැස්සා. මටත් කිව්ව බහින් අනේ ස්වාමීන් ආයෙත් ඇල්ලා කියලා. මං අත දික් කරේකවා බාහෙන් දෙපා දරුවෙන්නේ. ආයෙ ඇල්ලෙන්නේ නැහැ. මම හොඳට වාසල අඩු නම් පස්සේ බහින්නම් කියලා බහගත්තා. ඉතින් ඒ වෙලාවේ පන්සලේ ස්වාමීන් වහන්සේලා නමකුත් පහලට බහලා අපට කිව්වා උඩට වඩින් කියලා. උඩට එක් කරගෙන ගියා. ඇත්තෙන්ම පරි 200ක් නැගින තියෙන පන්සලක්. ඒක පුරාණ රජමහා විහාරයක් සත්‍යගිර රජමහා විහාරය කියලා. කපුහෙන් තන්න කියන්නේ ප්‍රදේශය කියන්නේ. ඉතින් මේ ඉෂ්ඨාට කියලා අපේ ශූරු තෙමේචේවා ඒ ළඟදී අතරතදී බොහෝ දිනේ කොතෙන්න ගොඩ වුණා ඒ නාමෙන් කියපු උපදේශ පිළිසක් දෙලා ගොඩ වුණා. එවගේ පාර යන්නේ නැත් ගොඩක් එතෙන් රැස් වුණා සිල් පිරිසක් හිටියා ඔය අතරේ ආර එසේ ආසන වෙතිති ස්වාමීන් වහන්සේ දෙනම අපට බොහෝම අනුග්‍රහ කළා ඇත්ත වශයෙන්ම මේක පුදුම සිද්ධියක් ඒ ලාමේදී අපි අපේ පුණ මූලස්ථානයේ දැනුම් දෙන්න දුරකථන පණිවිඩයක් ගන්නව කිසිම කෙනෙකුගේ නෑ පණිවිඩ ගන්න උපකරණ ඔක්කොම තිබිලා ඒ අතරේ අපි ගිහිල්ලා බෝධින් වහන්සේ ළඟ හොඳට වැන්දා දේවාරාධනය කළ පිළිතුරු සූත්‍රය කියලා රටට සෙත් පෙරුවා ඒ වෙනකොට අපට ආරංචි වුණා මෙන්න දානෙට වඩින්න කියලා. මං ඇවිල්ලා කොහොමද අද මේ දාන්නේ මෙතෙන්ද? අනේ ස්වාමීන් වහන්සේ දාන පාර්ශව 1000ක් ගෙනියන වෑන් දෙක තියෙන එක වෑන් එකක් මුහුදට ගියා. අනිත් වෑන් එක මේ පාර්සලට ගොඩ වෙන තැන රැඳුණා. ඒකෙන් අප ඔක්කොටම මේ ආහාර පාර්සල් ලැබුණා. මං ඉතින් පින් දෙලා දාන වැළඳුවා. ආන්දර අපිට තිබුණා පොය කරන දවසක් නිසා පොය කළා. පොය කළාම පිළිසෝත්‍රයක් කියලා ඊළඟට තවත් දුරට ඕමාදි මේ අපේ පණිවිඩය දෙන්න ඕන මූලස්ථානට කියලා දුරකථන පහසුවක් සොයනකොට එතුවරස් ලේඩි කෙනෙකුගේ තිබුණා හෑන්ඩ්ෆෝන් එක අපි කිව්වා කරුණාකර අපට උපකාර වෙන්න එතුමිය බොහොම ගෞරවයෙන් අපට ඒක බාර දුන්නා අන්තිමේදී මූලස්ථානයේ දැන්වා අපි පැමිණි ආරණ්‍ය සේනාසනයට දැන්වා කිසිම බයක් අපට හිතුනේ නැහැ ඔය අතරතුර තමයි අපි එක්කයන්ව අවශ්‍ය තුනට තුනමාට පමණ ඕනෑම යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් දායක මළුල්ලකේ ඇත්තේක අපි කිසියම් කරදරයක් නැතුව එතෙන් ගිහිල්ලා හොඳට උණු පෑන් පහසු වෙලා දවසේ ඉරිගත්තා ඒ මුල් අවස්ථාවේදීවත් සිදු වෙන අවස්ථාවේදීවත් සිදු වෙන අඳවනතුරු මේ සුනාමි විපතට වුණ මොහොතේවත් අපට කිසිම බියක් ඇති ගැනීමක් ඇතිුනේ නැහැ මේක ධර්මතාවක් මේක හොඳ සාධකයක් තමයි බෝසතාණන් වහන්සේගේ පුදුම සත්‍යක්ෂයක් මේ පින්නතුන් අහලා ඇති සුප්පාරක ජාතකයේ කියලා. ඒක දිල් කතාවක් මම කෙටියෙන් කෙටියෙන් කියනවා. අපේ බෝසතාණන් වහන්සේ නව යාත්‍රාවලින් ගඳාන් කරන යාත්‍රික ගමක පහළ වුණා. බොහොම ලස්සන රත්තරන් පාට ශරීරයක් හැම දිනකටම ප්‍රසාදයේ ලබන රූප විලාසයක් ඇති වුණා. පහළ වුණේ සසර පාරමී පින් බලය නිසා. උන්වහන්සේ තරුණියට පස්සෙනා මේ නාවික යාත්‍රාවලින් වෙනදාම කරමින් ඒ ගම දියුණු කළා. එක දවසක් මේ නැවේදී මුඳුරැල්ලක් වැදිලා මූණට ඇස් දෙකම අන්ධ වුණා. පස්සේ ඉතින් කාටක් කිව්වා මම මේ රස්තාව අත්හරින්න ඕනේ දැන් ඉතින් මන් නිසා මේ අනිත්‍යය කරදර වෙයි කියලා මුදෙනගේ මිත්‍යා. ඔය ඇතුළතර මෙතුමා බොහෝම උගත් පඬිවරයෙක් වෙහිදී ඉතින් කලිතුමාගේ රාජසේවයට කැඳෙව්වා. එතුමාට අර උපදේශක කියන්නේ රජතුමාට උපදේශ දෙන කෙනෙක් ඇතුළේ පත් වුණා. ඉතින් මේ රජතුමාගේ කිසිම හැඟීමක් නැහැ මේ බුද්ධිලනාගේ දක්ෂතාව ගැන. එක දවසක් මංගල ඇතේ මංගල අස්සයක් මංගල කතාවක් ප්‍රතියක් එවගේ පළසක් මේවා වලින් වර්ගිනලා පෙන්වනවා මෙතුමාට මේ අගය කියන්නේ කියලා. එතුමා අතගාලා තමයි අගය කියන්නේ. ඒ හතර ප්‍රතික්ෂේප කරලා ඇසා කොටයි. අස්සයා එවගේම කෙක්වි. ගංග රතය මේ සිදුරු සහිත ගහකින් හදාගත්ත ඒකද හොදාදීන් හදාගත්ත රතයක්. බලසත් මිනිහ කාලා කොණා. අනිත් කවුරුත් දැක්කේ නැහැ. ඒ නිසා රජුෝ ඒ උත්තරයට කාමණු ආකාර දුන්නේ. සත්‍යවත මෙතුමා කල්පනා කළා මේ රජුව අදට දැගෙන්නේ කර්ණවැණියෙක් දෙන්න මුදලක් වගේ නේ. රසා ගන්න මේ රස්සාවෙන් කියලා ඉතින් ගෙදර ගියා. ඊළඟට අනිත් අර දෙලදාම යන මේ නාවිකයෝ මෙතුමාට කිව්ව ඔබ ආශ්‍රයයට නැත. ඔබ ආශ්‍රයේ නුවණ කාටවත් සම කරන්න බෑ. එන්න අපට උපකාර වෙන්න කියලා. ඉතින් මේ නැවතත්තේ විරඳාමට යන මෙතුමා දෙමුනේ යන්නේ. මෙතුමා නුවණින් තමයි දකින්නේ එන්නේ. ඔය අතරේක පුදුම දවස් දවසක් පුදුම දෙයක් සිද්ධ වුණා. අවු දවස් හතක්ම නැව යාත්‍රා කරනකොට මුහුදේදී දැඩි සුළං වේගයකට මේ මුහුද ගා මේ නැව ගහගෙන යන්න පටන් ගත්තා. මේවා ගහගෙන යනකොට ඈතට ඈතට කිසිම ලෙසකින් වළක්වන්නට බෑ. ඉන්න පිළිසක පිළින් දකින්න ලැබුණ මේ මිනිස්සු ආගේ පිළිසක් මොහොතේ ගිලෙනවා, මතුවෙනවා, ගිලෙනවා, මතුවෙනවා. අනේත මිනිස්සුන්ගේ ස්වභාවයයි පිළිදෙන්නේ. දැනුවම් යැත්තේ මේ මුහුණු අනේත ඒ කඩකැටි වාගේ කඩකැටි කියන්නේ මේ දැලිපියේ වාගේ. ඊපස්සේ ආ මේ ආචාර්යයන් වහන්සේ මේ කවුද මේ විදිහේ මේ හැසිරෙනවා මේකන. ආ ඔය ස්ථානෙද කියන්නේ උරමාලිය සමුද්‍රය කියලා. හැබැයි එතන තියෙනවා බොහොම වටිනා වස්තු. ඒ මෙතුමා ඒ බව කියන්නේ නැතුව දකම් දාගෙන ගත්ත කොටසක්. ඊළඟට තවදුරට යනකොට විශාල ගී කඳුවකට නම් ගතින් ලැබුණා. දීක්ෂණා පුදුම විදියට. ඒවා මෙන්න මේ විදිහේ ගී ඉනිදල් වෙනවා වගේ අපිට තනක් එනවා මේ මොනවද? ආ දෙකට කියන අග්නිමාලී සමුද්‍රය. එතුමා දන්නවා මෙතන තියෙන ජාතින ස්වර්ණ තියෙනවා. ස්වර්ණ අර වගේ දැනෙන් ගොඩ ගත්තා. අරගෙන දුන්නා මේ නැවට. තාටික දුරමිය ළඟ යාත්‍රා වෙනකොට දකින ලැබුණ හරියටම කුසකන දෙලි පෙලි වාගේ ඉවා මේ පැත්තේ හරිම නිල් පාට කුසකන වාගේ පෙලි පේනවා ආ එහෙනම් ඔතන ඔකට කියන්නේ කුසමාලී කියලා ඊළඟට එතෙන්දී වයි දෝරේ මාගේ කිතිබල ඒවත් උදුලා දුන්නා සාන්දුරට යනකොට හම්බ වුණා කිරිම කිරි පාට මුදක් එහා ඒක හරිම කිරි පාටයි මුදේ ඒවා මෙලොවට කියන්නේ දඩි <clears throat> මාර්ගය කියලා. එතෙන්දී තෙතුමා විදී තිබෙනා ප්‍රමාණ විදී ප්‍රමාණයක් ගලපෙන් අරගෙන දුන්න නැවට. ගොමනකොට පස්වෙනි වරට මොන ගැහුණා වඩබා මුපලේ. ඒක නම් පුදුමකනා ඈත පේනවා වේගෙන් කෝසා කරමින් ජලය ප්‍රවාහණය වෙනවා යනවා. එවාගෙම මහා කෙබ වාගේ ජලස්කන්ධ පාතට පාතට වැටෙනවා ඉතින් මේ විදිහට සංඥා පේනවා ආචාර්යයන් වහන්සේ. ආයෙනම් ඉතින් දැන් යන්න පුළුවන් තැනක් නෙවෙයි. ඔය තමයි වැඩමාමු වැඩමාමුකේ කියන ඇඟතෙන ජීවිත නම් මොනම කෙනෙක්වත් ඇඳෙන්න විනාශ වෙනවා. මිනිස්සු කිව්වම කෑකෝ ගහන්න පටන් ගත්තම අරහටි. මෙතුමා කියා හිටියා බල කලබල වෙන්න එපා. මම ඉන්නවා. මාව ඉක්මනින්ම නාවලා සොඳ මේ ගල්ගලා හොඳට සුදු අඳවන්න. අඳවලා මට මේ වතුර පැන් කලයක් දෙන්න. පැන් කලයක් දුන්නා. එතුමා ඒ නැව් ඉසට ගිහිල්ලා සත්‍යඥාවක් කළා. මම යම් දාසක මගේ ජීවිතය ගැන දන්නේ නම් යම් තැනක පටන් මගේ ජීවිතය ගැන මතක ඇති නම් එදා පටන් අදවන තුරු ප්‍රාණඝාත කළා නැහැ, සොරකම් කළා නැහැ, මිත්‍යාචාරයක් නැහැ. බොරුවක් කියලා නැහැ, සුරාපානය කළා නැහැ මේක සත්‍යයි. මම පිරිසුදුව පන්සිය දක්වා සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් මේ නවහම අපේ අවශ්‍යතාව තැනට ගමට පැමිණේවා කියලා නැවෙච්චට වැටෙරුවා. දැන් කලී බුදුමාචාර්ය එතුමාගේ පුණ්‍ය තේජසයි සත්‍යත්‍ය බලය නිසාම මේ නැව හැරිලා ඉල්ලා ගොඩබිමක් අටේස් ගත්තනම් ඒ නැව හිමියාගේ ගෙදර මුදලටම වටිනවා. පුදුමයි නේද? ඒවා තමයි සත්‍යත්‍ය බලය. මේ විදිහට සිදුවීම් අපි දැකලා තියෙනවා. මේකනේ අපිට සම්මුඛයේදී බොහෝ දිනක් කියන්නේ එයා තම තමන්ගේ සුනාමියේ යට වෙන වෙලාවේ කළපු දේවල්. සනාවත් වෛද්‍යවරයෙක් ඇති කුරුණෑගල ප්‍රදේශා හරියටම කවට ආසන්නව සුනාමියට යට වුණා. ඒ නැත්තන්ගේ වාහනේ පෙරළුණා. නමුත් මේ පස් දිනාම අත්කල් බැඳගෙන සබ්බ පාපස ගාතාවයි අනිච්ඡාවක සංඛාරා ගාතාවයි කිය එක තැනකදී පොල් ගහක් කැල්ලේ එකක් කඩාගෙන වැටුණා. එක තැනකදී කණුවක් කැල්ලේ එකක් කඩා වැටුණා. ඔය අතරතුර කවුරු හරි දින්නේ මේ වතුරේ ගමන් කරමින් කියවින් දෙන්නේ අපි පස්සෙන් එන්නේ. මේ පැත්තේ විශාල බලවත් තියෙන එයාට කිසියකට වැටෙන්නේ නැතුව මේ දෙන්නා අපේ ආනන්‍ය සේනාසන වෙත කරගෙන යකල් ගොමුලස්ථානයේට. පුදුම ආශ්චර්යයක් එතන ගියම දෙන්නම නෑ දකින්නේ. ඒගොල්ලෝ ඒ අපට මේ කල්යාණ මිත්‍ර දිවිකේ පෙන්නති මේ ඇවිල්ලා මාර්ගයේ පෙන්වේ කියලා. නැත්නම් ඒගොල්ලෝ අනාථ වෙනවා. ඔය වගේම අම්බලන්ගොඩ සඳහාත් කුටි තමන්ගේ නිවසක් මෑණියනොත් යටේනවා දැකලා මෑණියන් කරට අරගෙන කිව්වා මම පන්සිල් රැකලා තියෙනවා සත්‍යයි මගේ මෑණියන් මා ගොඩ ගන්නේ කියලා ඒ වතුනේ ඉස්සරහට ඇවිල්ලා කොහොම හරි ගොඩ වුණා මෑණියන් දැකගත්තා අද ඒ දරුවා පැවිදි වෙලා ඉන්නවා අපි ළඟ ඔය වගේම තම මව කෙනෙක් කියුවා බොහොම දුෂ්කරතනක් සම්බන්ධවට ඒගොල්ලෝ වාහන දෙකක බස් දෙක 80 ගණනාවක් වන්දනා ගමනක් කියලා එනවා ඒක අතර විශාල රැඳට අහු වුණා. මේ ඇත්තෝ ගහක් ආසන්නම හිටිය නිසා ගහ බදාගෙන තුන් සූත්‍රයේ කියුවා. තුන් සූත්‍රයේ කියනකොට කිසිම කෙනෙකුට කුඩා දරුවෝ පවා හිටිය කිසි කෙනෙකුට අනුතරක් නැතුව අතර බැහැලා ගියා. අද ඇත්තෝම සැනසෙන්නේ නොමේ වාගේ සිදුවීම් ප්‍රාසයක් අපි දැකලා තියෙනවා. මේවාරි. ඒ නිසා මේ තම තමාගේ චිත්ත සංකාන තුළ ජනිත කර ගන්නා වූ පුරුදු කරන්නා වූ සීලාදී ගුණ ධර්ම නිසා බොහෝ දෙනෙක් මේවා විපතකින් විදර්ශනා තියෙන හැටි අපට දකින්න ලැබුණා. ඒ මගේ ආත්ම ප්‍රත්‍යක්ෂයෙන් මම දන්නවා. ඒ නිසා මම මේ ගැන ඉතාම කරුණාවෙන් හඳුන්වන්නට බලාපොරොත්තු වුණේ මේවා සිදුවෙන්නේ දෙවියන්ගේ දේව සාපේක්ෂාවක් නෙමෙයි. ඒ වගේම මිනිසයන් තුළම පවත්නා වූ යම් යම් අකුසල කර්ම බලවේග නිසා සිදුවෙන විපත්ති. අර ඈත අතීතයේ සිදුවීම් තුලින් මේක අපට පැහැදිලි වෙනවා. දැන් මේ කල්යාණ තිස්ස රජතුමාගේ කාලේ නම් දේවකෝපයක් හැටියට ගන්න පුළුවන්. ඔය වගේ දේවකෝපෝලිය සිදුවෙච්ච ඉපස්ස අපි බොහෝ දේශනා තුළින් අහලා තියෙනවා. අපේ සරුවඥන් වහන්සේගේ කාලේ කොහොමද සිද්ධ වුණා? ඒ කියන්නේ සෝනාපරන්ත ජනපදයේ වෙළඳ පිරිසක් නවනගලා එළදාමියන් අතරට ඒ සෝනාපරන්ත ගමේ ප්‍රධාන චිතුගෙදර තුල කුන්නම කියන චිතු පුත්‍රයාගේ වැඩිම සහෝදරයා පැවිදිලා හිටිය සෝනාපරන්ත කුන්න රහතන් වහන්සේ ඒ පුනරහතන් වහන්සේ සීකට වැටලා තමයි මකුල ප්‍රයාරදි රහත්තුනේ. ඉතින් මේ සහෝදරතුමා පමණයි මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ යථාර්ථය දන්නේ. ඉරිදිවංගා විඥා සහිත රහතන් වහන්සේ නම. එක දවසක් මේ මුහුද යාත්‍රාවට පළැතුව ස්වාමීන් වහන්සේ ගෙදරට වඩම්වලා සී සමාදන් වෙලා දාන පිළිගන්නලා එවන්නේ ස්වාමීන් වහන්සේ මුහුද යාත්‍රාවකින් ඉලදාම යනවා. මුහුද ගමන් බොහොම අනතුරුදායකයි අපි ගැන වරින් වර ආවර්ජනා කරනු බැංගයි කියලා. සැබවින්ම මේ පිළිස නැව යාත්‍රා ගමන් කරද්දී විශාල පැරණියකින් යන අවශ්‍ය තැනට නෙමෙයි මනුෂ්‍ය වාසයන් නැති විශාල දූපතක් ගොඩ වුණා සමීප වුණා මේ ඇතෝ නැව සංගුණන් සංගුණන් දාලා දැන් මේ ගොඩ වුණා මේ ඇවිල්ලා කෑම හදාගත්තා ඒ වන අන්තරයක් තිබුණ විශාල වන අන්තරයක් එක්කෙනෙක් කොරවකින් මේ ගහකට කොටල බැලුවම තනිකක් හඳුන්ගස්සා කල්පනා කරලා අපි ගෙන යන බඩුවල කිසිවත් ආකමක් නැහැ මේ හඳුන් කියන જાතියේ විේතක්තරන් කියන ලක්ෂයක් වටිනා අපි ඒ නිසා හඳුන් ගස් කපාගෙන අපේ බඩුව මුන්නේ දාලා ගෙනියමු කිව්වා. ඉතින් මේගොල්ලෝ සමහර කෙනෙක් හදන අතර සමහර කෙනෙක් ගස් නැතුවා. ඔක්කොම හඳුන් ගස්. හඳුන් ගස් කපලා ඒ වෙනසේ ඇටින සකස් කරලා කටවා ගත්තා මේ දැව් යාත්‍රාවල. ඒ යාත්‍රාවේ මේ ගස් වල එක් නැත්තම් වෘක්ෂයන් ඇසුරු කොට ඇති වෘක්ෂ දේවතාව කිපුණා. හිතලා මේ මිනිස්යා මරා දමමු කියලා තීරණය කළා. ඉතින් ගොඩබිම මරා දැම්මොත් ගොඩබිම දුගද වෙන නිසා මොහොතේ මරමු කියලා සිල්ම දෙවියෝ එක අහසින් යුතුව මේ පිරිස නැවත නව යාත්‍රාව දිහා කරන විගතන විශාල උත්පාදයක් ඇති කළා. ඇති කළා නැවුන් යට වෙන්න පටන් ගත්තා. එනම් යන්නේ පුරුෂයෝ අනෙක් පුද්ගලයෝ බෞද්ධ නොවන නිසා ඔවුන් අදහන දේවල් ඒ කියා කෑකෝ ගෑවා. නමුත් ඒ චූල පුන්න සිටුවරයා අරහතන් වහන්සේ ගැන කිව්වා අපේ රහතන් අපේ පුණ්‍ය ස්වාමීන් වහන්සේට අපි දෙන්නේ අපට පිට වේවා කියලා. ස්වාමීන් වහන්සේ දිව කණින් මේක දැනගෙන වහාම සැනකින් එවි රහසේ පෙනී කියන්නේ දේවතාවෝ පසුබට වුණ අරහතන් වහන්සේගේ ගරුත්වයෙන් ඡන්ද නැවතුණා මේ පිළිස ඉදිරියේ ස්වාමීන් වහන්සේ ඔබලට මොනවද ඕන දැන් අද ස්වාමීන් අපට ගමට යන්න ඕන උන්වහන්සේගේ දකුණු පායේ මා පටන් ඉන්නේ මේ නව විසට ඉවර තියෙනකොට හරියටම ශනිතෙන්න යාතන ගමටම ආවා. මේ ආචාර්ය ඉස්තිය නිසා මුළු ගමම බෞද්ධ ගමක් වුණා ඊට පස්සේ. පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස 500ක් වැඩම කරවලා ඒ ස්ථානයේ සැබෑම බෞද්ධ නගරයක් බෞද්ධ රටක් බවට පත් වුණා. ඒකට කියන වාණිජ ගාම කියලා මේ මකුලක විහාරයේ ස්ථානය. අද බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනා මෙතන ඇති කොහෙද කියලා මේක මක්කම කියන ස්ථානයේ ඇටියට එන අටකතාවේ සඳහන් වෙන කරුණ වලින් සාධනය වෙනවා. පැහැදිලි වෙනවා. ඒ නිසා මේ වාගේ සිදුවීම් බුද්ධ කාලයේ තිබුණා. ඒ නිසා මේ ආශ්චර්ය සිදුවීම් සමහර දේව කෝපලේ සිදු වුණා, සමහර මිනිස්යන්ගේ දේශ ධර්මයන් අකුසල ධර්මයන් හේතුවෙන් සිද්ධ වෙනවා. ඉතින් මේකට අපි කවදාත් මුණ ගැහිලා තියෙන අපට බොහෝ අවස්ථාවල අපි අනන්ත ජාතවල මුදට වෙන මේ පරිලෝකයේ තියෙනවා. මාසවලට සිද්ධ වෙන්න පුළුවන් සසරේ කියොත් එනිසා සර්වඥයන් වහන්සේ මුලින්ම සඳහන් කොටවා දාන දේශනාව තුළින් අපට උගන්වලා තියෙන්නේ මේ ලෝකේ හැමදාම එකලස පවතින වෙනස් වෙනවා. විනාශ වෙන ලෝකයේ තුල කවදාකවත් නිත්‍ය වූ සැපයක් නැහැ. දෙවලුවට ගියා එයින් වෙනස් වෙනවාමත් පහළ තියෙනවා. බඹලෝකයන් සායමත් පහළට එනවා. එනිසා මොනතරම් දීර්ඝවසය දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ගියත් ඒවා සදාකාලික නැති බව ඥානවන්තව ඥානවන්තව තේරුම්ගෙන එයින් නොනැති මේ වෙනස් වෙන ලෝකයෙන් එතර වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා කටයුතු දෙනවා පිළිවෙත් පුරනවා. ඒ සඳහා නියම උපදේශයේ උපදේශනයේ දේශනා කළ තියෙන එකම ශාස්ත්‍රුන් වහන්සේ ශාක්‍ය මුනිේන්ද්‍ර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ කාලයේදී නෙක් නෙක් නිර්වාණ ගාමිනී ප්‍රතිපදා තිබුණා. ඒ සියල්ලම ලෝකයේ ඇතුළේ ඇසෙන ප්‍රතිපදා මාර්ග පමණයි. අපේ සරුවඥන් වහන්සේ ලෝතුරා බුදු වෙලා සියල්ල සියලු ආකාරයෙන් ආબોධ කරගෙන සම්මා සම්බුද්ධත්වයේ පිහිටාගෙන මහා කරුණාව මුල් කරගෙන සර්වඥතාඥානී පදනම් කරගෙන ලෝක සමාධම් වැසි දැස්සෙව්වා. එළ ඥාති ඥාත වල තින්දම් කරගෙන ආව පාරමී පුරාගෙන ආව, බෝධිපාලක ධර්මයන් පුරාගෙන ආව සුවිශ අසංකේය නව කෝටි 60000ක් දෙනාම ඒ ධර්මය ආબોධ කරගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වුණා. මේ ධර්ම වාසනාව මේ සිංහල බෞද්ධ රටට තියෙනවා. ඈත කාලයේ සිංහල බෞද්ධ රටේ මොනතරම් මාර්ගඵලාභී ආර්යයන් වහන්සේ වැඩි සිටියද ගණන් කරන්න බැරි තරම් ආර්යයන් වහන්සේ වැඩි සිටියේ බව සාධක සහිතව තියෙනවා. එවැන්ගේම දැන් මේ මොහොතේදී අපි හිතන්නට ඕනේ අපි සීලම දනාවක් මේ සිංහල බෞද්ධ රටක පහළදී සිටිනවා. එනිසා මේ රටේ තියෙන මේ සම්පත් සියල්ලම වෙනස් වෙන බව තේරුම්ගෙන වෙනස් වෙන මේ ලෝක ධාතයෙන් එතර වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා විසින් කලියතුවන්නේ හිතවලි හැමදෙනා විසින් සුපරිසුද්ධ සීලය ආරක්ෂා කිරීම සීලයක පිළිපැදෙන නොනැති සමත භාවනා වඩමින් ඉතිේ සමාධි ශක්තිය දියුණු කිරීම සමාධි ශක්තිය දියුණු කරන්න කරන්න නිදර්ශනා ඥාන දියුණු වෙන්නේ මොහත් වෙන්නේ ඊළඟට නිදර්ශනා භාවනාව යෙදෙනවා සමහර කෙනෙක් සමත නොවදාම විදර්ශනා වඩන්න පුරුදු වෙනවා ඒකත් හොඳයි නමුත් මේ අනුපිළිවෙල තමයි සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට ධර්මතා තුන මැනවින් අනුගමනය කිරීමේදී විමුක්ති විමුක්ති ඥාන දර්ශනය කියන අවස්ථාවල් සාක්ෂාත් කරගන්න ලැබෙනවා හේතු සම්පත් ඇතිව. සමහර කෙනෙක් හිතන ඉස්සර කාලේ එක ගාථා පද හතරක් ඇසුව පමණින් රහත් වුණා නම් අයියද බැරි කියලා. ඇත්ත වශයෙන්ම ඉතින් වටිනා මේ වචන අර්ථය. එදා කාලේ මේ විදිහට හතර පද ගාථාවක් ඇසුව පමණින් රහත්යේ තිබෙන්නේ මාර්ගඵල ලැබෙන්නේ තියෙන්නේ එන ජාති කල්ප කෝටි ගණන් මේ නුවණ දිනු කරගෙන ආපු නිසා. එනිසා අප විසින් හිතන්න ඕන අපට එහෙම නුවණ දිනු මදි නිසා වෙන්නට ඕනේ. මෙච්චර බුදුබණ අන්තිත් අපට මාර්ගඵල නිවන් ලැබෙන්නේ. නමුත් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ අදාළව මාර්ගඵල ලබන්න අපට සත්‍ය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් පිළිබෙල් පිළිමත යම් හේකින් අපට මේ ජීවිතයේ අතපසු අපි ගන්න උත්සාහය අපට පාරමිතා වෙනවා බෝධිපාරක ධර්ම වෙනවා මීළඟ භවයක හෝ මීළඟ බුදුසසුනකදී හෝ අපේ මේ සීල සසල දුක් අසන අවසන් කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතුවක් වෙනවා. එනිසා අපි සඳහා අතිශයින්ම උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් මේ සිදුවීම නිසා විශාල පිරිසක් ධර්මයට යොමු වුණා. ඒ සුනාමි විපත්තියෙන් පීඩිතපත් වූ සංවේගයෙන්පත් වූ විශාල පිරිසක් ධර්මයට යොමු වුණා. සිය නොරකින් අය සිල් රකින්න පටන් ගත්තා. එවාගෙම භාවනා නොකරන අය භාවනා කරන්න පටන් ගත්තා. ඒවා දියුණු කරගන්න උත්සාහවන්ත වුණා. ඒ මොකද මේතන විපාකේ තවත් ඉදිරියට යන නිසායි. සමගින්ම ඊළඟට වාර්ෂිකව පිරෙන දවසේදීද සුනාමියක් එනවා කියන ආරංචියට විශේෂයෙන් මුළු දකුණු ලංකාවේම පිළින් දේශනා නෙකෙන්කම් ආරම්භ කළා. පොදු මේ කියන්නේ ඒ පිළිත් දේශනාදී හේතු කොටගෙන සුනාමි දැන් ලංකාවට ඒ වාරේ ආවේ නැහැ ඈත රටකට ගියා. මෙන්න මේක නිසා හොඳින් පැහැදිලි වෙනවා අපි ධර්මයේ හැසිරෙනකොට අපට ආරක්ෂාව ලැබෙන හැටි. ඒ නිසා ධම්මාවේ රක්කති ධම්මචාරින් කියන බුද්ධ වචනය අපි මැනවින් පිළිගන්න බැවින් පුලුවන් තරම් උත්සාහ කරන අපි ධර්මයේ හැසිරෙන්න අධිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ නිසා දැන් අපි මේ මොහොතේදී එම සුනාම විපත්තියෙන් විපතටපත් වූ පින්වත් විශාල ප්‍රේසකට පින් සමුණීමේ පිණිසයි මේ අද මේ ධර්ම දේශනාවේ ඒ සඳහා දැන් මේ සෑම දිනම මෙතන රැස්ුණා වූද ඒ ලංකාවේද සවන් දෙන්නා වූද සුනාම විපත්තිය සංවේග ප්‍රාප්ත වූ විශාල පිරිසක් ඉන්න බැවින් ඒ හැමදෙනා නිශ්චිත ඒ පුණ්‍යානුමෝදනයේ සවන් දෙන්න ඕනේ විශේෂයෙන් ඒ දවසේ තවත් බලගත්තු ලංකාවටම විශාල පාඩුවක් වුණා ඒ කියන්නේ පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ ආවාරියේදී මුදට යට වුණා. උන්වහන්සේ ආලියාතාවකත් අදලස්වන්නේ. ඉතින් උන්වහන්සේටත් අපි විශේෂයෙන් කුණ්‍යාන මුදකනල් ඕනේ. උන්වහන්සේ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම ධර්මානුශාසනා කරමින් විශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක් සිදු කළේ මහා උත්මයේ ගුණවාසයට මේ කුසල් දෙලෙන් සසල වසන තුනේ ඒකතාවක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ උන්වහන්සේ පැතු දෝදියකින් අමාම නිවන් සුවත් වේවා කියලා අපි ගෞරවයෙන් පින් පමුණුවමු. එවාගේම සුනාමි දේශනෙන් අතුරුදාන් වූ සාන්චින්තක හා දානක පියලාල් පුතුන් දෙදෙනාටද එදින මියගේ හා අතුරුදාන් වූ සියලු දෙනාටද කල්වසප දීරපාණී ඉක්කොඩගේ දරිවිසු එවගේ මහතාටත් එම මහත්යටත් පින්නේ මහා මොකලාණී විසු අන්ද්‍රස් මහතාටත් එම මහත්මිය හා පරිවසප සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ නුගේගොඩ මිරියානේ පදිංචි ඒ වගේම මුදලාගේ මහදාසයම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහභාගී වෙනවා. ඒ නම් ශ්‍රීපත් කළා වූ සියලු ඥාතීන් මේ කුසල් කලේ සසර වසනතුරු සුගති සම්ප්‍රසිද්ධ වී දේශනයන්ගෙන් තොරව පාරමී පුරා පැතු බුදු වලින් අමාමහ නිවන් සුවත් වේවා කියලා අපේ කරුණාවෙන් පින් පමුණවනවා. එවාගෙම සංකල්පයේ නියුරිය ලැබෙවදෙන මහත්මිය ඇතුළු සියලු දෙනා විසින් දෙසැම්බර් මාසය කියන්නේ 2004 දෙසැම්බර මාස 29 වෙනිදා අදවන දවසක සුනාමිය දැල්ලට අසුව නැසිය කියන සංගල්ලේ විශ්වාමලා විදුහල්පති කලාභූෂණ රණි අමරදාස මහතාණන්ට නැසිය කිය මිනිබිරිය සංගිම සංගිමාලියට එසේම එම නිවේශයේදී මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන පිණිස මේ ධර්ම දේශනාවට ආරාධනා කොට පැවැත්වුවා තවත් දායකත්වයෙන් දරනවා කොල්ලම්බුව වස්ස දීපේ හබරාදුව WJ පුණ්‍යලතා මහත්මයතුළු පවුලේ සිටිනා විසින් අරමුණ අද දවස ඒ කියන්නේ 86 වෙනි වර්ෂයේ ජන්මදිනයේ සිහිපත් කරන්නේ ජේ.ඩී. වික්‍රමරත්න දයාබර මෑණියන්ට නිරෝගී සුවය සමග දීර්ඝාසු ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම එමෙන්න මේ තවතර විශ්වගත පෙළෙන ජේ.ඩී. WGS එක්මස්සේ පාලද ආබර පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හා කණේරුවන්ට සහ මේකේ සියලුම ඥාතීන් පින් අනුමෝදන් කිරීම ඒ සෑම දිනකට මේ කුසලානුභාවයෙන් භවයක් පාසා සුගති සම්ප්‍රාප්තියට මේ පැතුම් තුන් භෝගයකින් අමාම නිවන් සුවක් වේවා කියලා අපේ කරුණාවෙන් පින් දෙනවා අද ධර්ම දේශනාවේ තවත් දායකත්වයක් ලබා ගන්නවා පර්වත මංකඩපාරේ වැවේ කැලේ වත්තේ නෝමා සුමනපාල මහත්මිය ඇතුළු පවුලේ සිය දෙනා විසින් බණ්ඩාරගම රේල්පානේ විසූ මීට වසර 15කට පෙර නැසී ගිය ආර්.ඒ. දෙක්තම් පෙරුණ ජයාබර පියාණන්ට එම පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරේ දෙක්තම් පෙරුම ජයාබර මෑණියන්ට හා ඒ ජී සුමන පාලය දයාබර ස්වා පුත්‍රයානන්ත පෙරුවන් වෙලෙස් නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා නොමා සුමන පාලය මාත්මිය ඇතුළු දුක්ගරුවන් විසින් ඒ සෑම දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා අපි මෛත්‍රී කරනවා. එවාගෙම සුනාමි ව්‍යසනයෙන් නියගියේ දෙවනි ලක්නා පරිණිතාන දියන්නේ හසන් ලෝචනේ පරිණිතාන පුතණුවන් එස්.කේ. ඉන්ද්‍රානි මහත්මිය ශ්‍රී ලංකා චතුරාණි මුණසිංහ දියන්නේ යසින්දු භාෂිත මුණසිංහ පුතණුවන් ගණකරාජිත පරිණිතාරණ පුතණුවන් එක්කෝ සුනාමි ව්‍යසනයෙන් නියගියේ සියලුම දෙනාට මේ කුසල අනුමෝදන් කරනවා ඒ සෑම දෙනාට සසර වසනා තුරු එවැනි විපතකට පස් නොවේ භවයක් පාසා හොඳ සුගති භූමිවල පරිසරමින් දාන ආදී දසපාරමී පුරා ඊටාම සුවසේ සතර කතරෙන් එතර වී ලැබෙන සාන්තය අමාමහ නිවන් සුවත් වේවා කියන මේ ප්‍රාර්ථනාව. එනිසා දැන් මෙතන සහභාගී වන්නා වූද ශ්‍රී ලංකාදීපේ මේ කුන්දම් දේශනේට සමන් දෙමින් දේජයට පින් පමුණවන්නේ සෝදානං සිටින්නා වූ දෙනෝ දහසක් දෙනාද මා සමග ගාථාවචයා ඥාතීන්ද සමගා පින් අනුමෝදන් කරමු. ඉදං ඕවඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕවඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕවඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ පින් නෑයන්ත අස්වේවා නෑයෝ සසර දුකින් අත මිදී දෙලව ජයගෙන අමාමා නිවන් සුව ලබත්වා දේවාරාධනය කොට ඇති දෙවියන් දෙවියන් දෙපින් දීම කළ යුතුයි ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා එත්තාවතාචයම් හි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා දානං දදන්ත සන්දාය සීලං රක්ඛන්තු සම්පදා භාවනා විරතන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාග සමාගමු සතං සමාගමු සතු යාව නිම්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමෝ තු යාව නිම්බාන පත්‍ය සීලක පිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඥාතින ආදවියන් සත ලෝකයට පින් දීමෙන් අත්ව කුසලානිසංස බලයෙන් පින්වත් සෑම දිනකට මෙලව ආයුර් ආරෝග්‍ය සැපත සාම්ප්‍රදායික ස්වර්ග සම්පත් දෙව්ව සුබසත සැලසී පැතු උතුම් බෝධියකින් අජරාමර සාන්තද අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා ආඛ්‍යාති මෛත්‍රියෙන් පින් පමුණුවනවා. වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව වඳුරු වර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ